අපි ලබන සතියේ අපට ධර්ම සාකච්ඡාව දේශනාව කරන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. මොකද ලබන සතියේ සෙනසුරාදා තමයි කතරගම කිරිවෙහෙරේ පවත්වන දස සර්වඥ පූජාව පැවැත්වෙන්නේ. ඉතින් ඒ සඳහා සියලු දෙනාට නැවත සිහිපත් කරනවා 24 වෙනිදා කතරගමට ගිහිල්ලා 25 වෙනිදාට එළි වෙන්නේ. කියන්නේ සෙනසුරාදාට එළි වෙන්න පාන්දරින් තමයි පූජාව තියෙන්නේ. ඒ සම්බන්ධ තොරතුරු ධර්ම යාත්‍රා group එකේ දාලා තියෙනවා. අවශ්‍යයට එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට එදිනට පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් අය ඒකේ ෆෝම් එකක් තියෙනවා. Google form එකක්. ඒක පුරවලා තොරතුරු ටික ලබා දෙන්න. මොකද ආහාර පාන ගිලන් ප්‍රසාදිය සකස ගන්නට අවශ්‍ය නිසා ඊළඟට තවමත් දායකත්වය දරන්න අවශ්‍යයටත් ඒකට ඉඩකඩ තියෙන බව දන්වලා තියෙනවා. ඒ වගේම වැඩසටහනේ දල විස්තරයකුත් group එකේ දාන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පූජාවට පැමිණෙන සියලු දෙනාම මුඛ ආවරණ පැලඳගෙන එන හැටියට විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. මොකද මේ කාල වකවානුවේ කොරෝනාව සංගත තත්ත්වයක් ඍජුව අපට පෙනුනේ නැති වුණාට විවිධ වෛරස පැතිරී යන ස්වභාවයක් තියෙනවා. ඒ වයින් Taman සහ අන් අය ආරක්ෂා වෙන්න අනිත් එක තමයි අපේ පූජාව සකස් කරන ඒවට මොනම ආකාරයකින් හෝ සම්බන්ධ වෙනවා නම් ඒ වෙලාවට අර Tamanගේ ආස්වාස ප්‍රස්වාසයේ සහ කතා බහ කරනකොට කෙළ බිඳුව ආදිය විසි වෙන්නේ නැතිව පිරිසිදුව ඒ කටයුතු කරගන්න අපිට ඒ මුඛ ආවරණය විශේෂයෙන් උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ තමන්ගේ තන්තයගේ ආරක්ෂාව වගේම ඒ සකස් කරන පූජාවන් ගෞරවනීය විදිහට සකස් කරන්න ඒක උපකාරයක් වෙනවා. ඒ වගේම සියලුම දෙනා සුදු ඇඳුම් ඇඳගෙන එන්න ඕන පූජාව වෙලාවට. අනිත් එහෙට එනකොට කැමති විදිහ ඇඳුමක් ඇඳගෙන එන්න. පූජාවට සම්බන්ධ වෙන්න එනකොට උදේ පාන්දර සුදු ඇඳුම් අනිවාර්යෙන් ඇඳගෙන එන්න ඕන. එතකොට මේ වෙලාවල් ටික ධර්ම යාත්‍රා ගෲප් එකේ යොදනවා. ඒකෙන් අවශ්‍යය බලාගෙන සම්බන්ධ වෙන්න.